වටිනාකම් ඇති දේ ලියවෝ මහජන ගෞරව සම්භාවනාවට පාත්‍ර වෙති. එවන් පොතපතින් ලබන දැනුම පෙන්වයි ජීවිතය විනීත. පෙරවදන ඉදිරිපත් කරන්නේ කරුණාරත්න අමරසිංහ. පෙරවදන වැඩසටහන අද අප බලාපොරොත්තු වෙනවා මේ කාලෙට අත්‍යවශ්‍ය මෙතෙක් ලොකු අඩුවක් ඇතිච්ච කුසලයක් ඔබට හඳුනා දෙන්නේ. ඒ අඩුවක් කියලා මම කියන්නේ මේ විශේෂ ගැන ලියවිච්ච පොත් අතීතේ තිබුණා. මෑතදී බොහෝම අතලොස්සක් තමයි අතලොස්සක් කියන්න තමයි එකක් දෙකක් වගේ ලියවිලා තියෙනවා ශාස්ත්‍රීය මට්ටමේ. එහෙම නැතුව සාමාන්‍ය පාඨකයාට විද්‍යාර්ථීන්ට විශ්වවිද්‍යාලවලට එහෙම කිව්වොත් කමක් නැහැ. ඒගොල්ලන්ටත් මේක ග්‍රහණය කරන්න පුළුවන් විදිහට වහා වටහා ගන්න පුළුවන් විදිහට මේ විශ්ය ගැන නියමිත කෘතියක් මම ගන්න තරමින් පළ වෙලා තිබුණේ නැහැ. නමුත් එහෙම එකක් මේ නෑසක අඳුන. ඒ පොතේ නම තමයි විරිත හා අරුත. මොන මේ සතරම් ප්‍රාශය නැගින්න යෙදලා තියෙන්නේ. මම මේ කිව්වේ මේ විත හා අරුච කියන පොතේ විශේෂයෙන් සාකච්ඡා කරන කාරණේ තමයි සඳස කියන දේ මොකක්ද කියන්නේ. මුගක් අය දැන් හුරුදලා ඉන්නවා අන්නේ ශාල පිටසක් කවිලිනම අපිට ඒක පේනවා මේ වත්පත් මගිනුත් ඒගොල්ලෝ කියන්නේ මේ අපි නිහඬසක් කියනවා. කවිලිනමයි කියන්නේ නැහැ. පිළිසඳ සල්ලි වෙනවා. නිතරම කියන කතාව. අන්න ඒ කාරණේ අපිට වැදගත් වෙනවා මේකදී කතා කරන්න. දැන් මම මේ සඳහන් කරපු පොත් විදිහට හා අරුත සම්පාදනය කරලා තියෙන්නේ අපේ රටේ කීර්තිමත් උතුම් දෙන්නේ. එක්කෙනෙක් විමල් දිසානායකයන් අනිත් කෙනා ශ්‍රීනාත් ධනිවත්යන්. දෙදෙනාම භාෂා විශේෂඥ ඉංග්‍රීසි භාෂාව සංස්කෘත පාලි කියන ප්‍රාචීන භාෂා මේවා සම්බන්ධයෙන් අසල දැනුමක් තියෙන අය ඒ නිසාම ඔවුන්ට පුළුවන් වෙලා තියෙනවා ඡන්ද ශාස්ත්‍රය ගැන වෘත්ත ගැන කාව්‍ය වෘත්ත මේවා ගැන හැදෑරීමක් කළා බොහොම නිරවුල්ව පොතක් පටන් ගියන් අන්න ඒ උගුසුන් දෙදෙනාගේ පොත තමයි අද ඔබට හඳුනා දෙන්නේ ඉතින් ඔවුන්ගෙන් තොරව මේක කරන්න බෑ අපිට විමර්ශනායකයන් මුළු ගැහෙන්න බැරි වුණා. ඒ වෙනුවට එහි සම අසුරයා වන ශ්‍රීනාත් අපේ පෙරවදන නම් කියන්නේ විතර ඔහුගේ පොත්පත් අපි හඳුනන දේ. මාත ඇවිල්ලා ඉන්න ශ්‍රීනාත්. ශ්‍රීනාත් ඔක්කොම විශ්ව කියන්නේ නැහැ මේ මුගලෙනි කියන කතාවක් තමයි මේ කවි කියන අය ඉතින් මේ තරුණ පිරිසම පිරිස කියන්නේ නැහැ මම හිතන්නේ. වැඩි දියුණු තියෙනවා. මම නිසලසක් නේ. අවිලීම කියන්නේ නිසඳ සතිය. යෝග මේ ඡන්ද ශාස්ත්‍රය ගැන මෙන්න මේ පොත ලියලා තියෙනවා. මොකක්ද මේ කතාව? ඔය දැන් මේ ඡන්දස කියන එක ගැන අපි ඒකේ මුලට ගිහිල්ලා කතා කරොත් එහෙම පෙරදී සම්ප්‍රදායේ මුල තමයි සංස්කෘත සංස්කෘත ඡන්දස කියන එක තමයි කියන්නේ. දැන් සංස්කෘතයේදී මේ ඡන්දස් කියන එක සැලකන්නේ පද්දේ මාත්‍ය. දැන් සංස්කෘත අලංකාර කියන්නේ මොකද? පද්ද පද්‍යන්ත මිශ්‍රංච කාව්‍යයන් ත්‍රිවිධන්. කවිය තුනකට බෙදෙනවා ගද්‍ය, පද්‍ය සහ මිශ්‍ර කියලා. දැන් මේවා එකිනෙක හඳුන්වලා දෙනකොට කියනවා ඡන්தோ බද්ධ පදම් පද්‍යම්. මේ පද්‍ය කියලා කියන්නේ සඳසින් බැඳුණු එක. සඳසක් නැත්තම් ඉතින් පද්‍යයක් නෑ. ඡන්தோ රහිතං ගද්‍යම්. සඳස නැත්තම් විතර ගද්‍යයක් තියෙන්නේ. මේ දෙක ගද්‍ය සහ පද්‍ය දෙක එකතු වුණාම සම්පූර්ණ කියලා ඒ දෙක එකතු හඳුන්වනවා. ඒකත් දැන් අද යම් කෙනෙකු කියනවනම් නිසඳස් කියලා මේ කියන එකෙන් එතන අදහස් කරන්නේ නැති කියන එක නම් ඒකට සනසක් නැත්නම් එතන තියෙන්නේ ගද්දයක්. ඒක පද්‍යයක් වෙන්න බෑ. දැන් මෙතන ගැටලුව තියෙන්නේ කාව්‍යයක්ද නැද්ද කියන්නේ. මේ කාව්‍ය කියන වචනේ ඔබක් ගැඹුරු අර්ථයක් තියෙනවා. මේක ගද්ද්‍ය පද්‍ය දෙකම ගන්න පුළුවන්. ඉතින් විසඳස කියන එක පද්‍යයක් නොවන කාව්‍යයක් වෙන්න පුළුවන්. මම හිතන්නේ ඒ ගැන කිසිම විවාදයක් නැහැ. හැබැයි පද්‍යයක් විසඳස් පද්‍ය කියන එක වැරදි. විසඳසක් නැක පද්‍යයක් වීමට කිසිම ඉඩක් නැහැ අර්ථකථනය අනුව නම්. ඔව් මම හිතන්නේ එහෙම භාවිත කරනවා ඇත්තේ සඳස් කියන වචනේ තේරුම ගන්න හින්ද වෙන්නේ නැති නේද? සඳස් නැත්නම් ඡන්දස් කියන කේ සංස්කෘත නයුක්ති කියන්නේ ඒක විස්තර කරන්නේ මේ ඡදී කියන සංස්කෘත ධාතුවෙන් සංස්කෘත බොහෝ දුරට ධාතු මූලික භාෂාව ක්‍රියාමූලී. ක්‍රියාමූලී තමයි ඇති වෙන්නේ ඡදී කියන්නේ පිනබීමේ නිකං ආස්වාදයේ දැනීමෙහි ධාතුව ඒකට අසි කියන ප්‍රත්‍යයය තමයි මේ ඡන්දස් කියන එක ඇති වෙනවා කියලා ඡන්දයේදී හිලාදේති තේනේනාති කියලා ඒක මේ සංස්කෘත නෛරුක්තිකයන් විස්තර කරලා තියෙනවා. ඒ අර්ථයෙන් ගත්තම නම් මේ නිසඳස් කියන එක කොහොමවත් පද්‍යයක් හැටියට සලකන්න බෑ. එවන මේ කෘතියේදී අපි නිසඳස ගැන සලකලා කියනවා ඒක පද්‍යයක් නොවන මේ ගද්‍යයක් නොවන එක්තරා රිද්මයක් තියෙනවා. මේ රිද්මය ඉන්නේ බටහිරයි. සාහිත්‍ය අසුරින් මිසක් මේක පෙරදිග සාහිත්‍ය අසුරින් එන එකක් නෙමෙයි. ඒ ගැන ඉදිරියේදී ඕන නම් කතා කරන්න පුළුවන්. දැන් මේ පොතේ ඔබ විතහා අරුත කියන නම් කරලා තියෙන්නේ. මම පූර්ණිකාව කරනකොට කිව්වේ දැන් මේ විෂය ගැන ලියවිච්ච පොත් නැහැටදී එකක් දෙකක් වගේ තියෙන්නේ. මම හිතන්නේ මේක තරම් ගැඹුරින් ශාස්ත්‍රීය විදිහට මේ විෂය ගැන සාකච්ඡා කරන පොතක් මම හිතන්නේ නෑ ලියන්න තියෙනවා කියලා. දැන් මේ වගේ පොතක් ඔබ ලියන්න පෙළඹෙන්නේ මේක ඇත්තටම මේ මහාචාර්ය විමල් දිසානායකයන්ගේ සහ මගේ අප දෙදෙනාගේම උත්සාහයක ප්‍රතිඵලයක් මේ අදහස ඉදිරිපත් කළේ ඇත්තටම විමල් දිසානායක සූරීන් එතුමන් ලංකාවට වරින් වර පැමිණෙන ඒ හවයි විශ්වවිද්‍යාලයේ සේවය කරන අතරතුර ඒබඳු එක් අවස්ථාවක එතුමන් එක් මේ රාත්‍රී භෝජනයක සහභාගී වුණ වෙලාවක විවිධ පිළිබඳව ගැඹුරින් අප කතා කරමින් ඉන්න විටක එතුමා මේ අදහස ඉදිරිපත් කළා එතුමා අලුත් අදහසක් ඉදිරිපත් කළා මේ වෙන විට බටහිර සාහිත්‍යයේ ඇතිවලා තිබුණ අලුත් ප්‍රවණතාවක් ජෝජියෝ අගම්බෙන් කියන ਵਿਚාරකයා පිළිබඳව සඳහන් කරා ඉතාලි ජාතික ਵਿਚාරකේ ඔහු මේ කවිය සහ විරිත පිළිබඳව අලුත් අදහස් ඉදිරිපත් කරලා කියන සිංහලෙන් පැවසිය යුතුයි කියලා. ඊළඟට එතුමාතුමා එහෙමනම් අපි මේ බටහිර සාහිත්‍යයේ අලුත් අදහස් අපේ කෙරදිග සාහිත්‍ය අදහස් දෙකම අරගෙන පොතක් හැටියට පළ කරමු. ඔබ ඒ කෙරදිග සාහිත්‍ය කොටස ලියන්න මම ඒ බටහිර සාහිත්‍යයට අදාළ කොටස සහ මේ නූතන සාහිත්‍ය දැන් ඔය නිසඳස් වගේ ඒවා ඒ පිළිබඳ කොටස ලියන්න. අනේ සාමූහික උත්සාහය ප්‍රතිඵලයක් හැටියට තමයි මේ කෘතිය බිහිවෙන්නේ. හොඳයි ශ්‍රීනාත්. දැන් මේ ඡන්දස පිළිබඳ අපේ පැරණි සම්භාව්‍ය සාහිත්‍යය ගත්තහම මේ පිළිබඳ සාකච්ඡා කරන පොත්පත් එහෙම අතීතයේ ලියවිලා තියෙනවා. ඔව් මේ ගැන බලනකොට දැන් අපේ මේ සිංහල සාහිත්‍යයේ සිංහල සාහිත්‍යය නම් කියන්නේ අප දන්නා හැටියට දැනට තිබෙන පැරණිම ඡන්දෝ ග්‍රන්ථය තමයි මේ එලුසඳස් ලපන. එලුසඳස් ලපනට එහා ගිය පොතක් තිබුණු බවට සේබස් ලකර විතර සඳහනක් තියෙන කලාගුරු සුළුපා කල්ලම් පියතුන් ලියු සඳස් ලපනක් පිළිබඳව. ඒත් ඒ පොත අද අවිද්‍යමානයි. ඒ නිසා එලුසඳස් ලපන දඹදිව යුගයේ බස්රහිමයන් ලියු හැටියට සැලකන්නේ සමහරුන්ගේ මතයක් වෙන එකත් එහා ගිය කාලෙක ලියුණා කියලා. කොහොම හරි අද පවතින එකම පොත මේ පැරණිම පොත තමයි එනුසඳස් ලකුණ. ඒයින් පසුව වුණත් ඒ මට්ටමේ මේ පොත් ලියුනේ නැහැ. දැන් කෝට්ටේගේ අපලන කවුල් ලකුණු මිනිමල් වගේ පොත් ලියුණා. මෑතක ඊට පස්සේ කුමාරතුංගයන් විවිධකදී ලියනකොට විවිධ පිළිබඳව කරුණු සඳහන් කරලා තියෙනවා මිසක් ඒ පිළිබඳව ලියවුණු වෙනම පොතක් හැටියට ලියවුණු වෙනත් ග්‍රන්ථයක් ගැන කියන්න අමාරුයි හැබැයි සංස්කෘත භාෂාවෙන් නම් ලියලා තියෙනවා. ඔව් සංස්කෘත භාෂාවෙන් පාලි භාෂාවෙන් දෙකේම මුත්‍රෝ දේ වගේ විවිධ ගැනීම වෙන පොත් තියෙනවනේ නේද? ඔව්. සිංහලෙන් ලියවිලා නැහැ. ඒ නිසා මම හිතන්නේ අපේ මේ විද්‍යාර්ථීන්ට හුඟක් ප්‍රයෝජනවත් මේ පිළිබඳ සාකච්ඡා කිරීම. දැන් ඔබ එළු සඳහස් ලකුණ ගැන කිව්වා. සමහර විට දැන් කවි කියන අය මම හිතන්නේ අපේ මේ ඡන්දස් පිළිබඳ ඒ පැරණි ග්‍රන්ථයේම කියවීම වටිනවා. ප්‍රයෝජනයි කියලා මට හිතෙන්නේ. දැන් සඳහස් සම්බන්ධයෙන් අපි කතා කරනකොට දැන් ඔබ ඒකේ නීත්‍යය කිව්වා. මේ පද සිද්ධිය කොහොමද සිද්ධ වෙන්නේ කියලා ඒක සුළු මුල එහෙම කිව්වා. එතකොට මේ සනස් විරි පිළිබඳ හැදෑරීමක් නොකර කාමීදරණේ දෙන්න පුළුවන්. විශේෂයෙන්ම පද්‍ය රචනයේ දෙන්න පුළුවන්. පද්‍ය රචකය අනිවාර්යයෙන්ම ඡන්දස් පිළිබඳ ඥානය තිබිය යුතුමයි. ඒ ඡන්දස විරිත පිළිබඳව නොදැන පද්‍යකරණයේ දෙන්න බෑ. පෙරදිග මතය අනුව දැන් අප දන්නවා අපේ පද්‍ය සම්ප්‍රදාය බැලුවම මුල ඉඳලාම යම් කිසි විචකට අනුව තමයි දැන් සීගිරි පද්‍ය ගත්තා. ඒවා සීගිරි පද්‍ය දද්ද කවියෙන් විසින් නොලියවුණු බව කියුණා. ඒවත් යම් කිසි විචකට අනුව ලියවුණු කවි දැන් පරිණිතාණයන් මක් කරලා පෙන්නනවා වෙනම ඒ සීගිරි කවි වල තියෙන මිනිත් පිළිබඳව. ඒ සඳහන් සඳහන් නොවන සමහර මිනිත් සීගිරි කවි වල තියෙනවා. ඊළඟට අපි නිකාග ගත්තා මේවා තියෙන මිනිත්. ඊළඟට සිව්පද කාව්‍ය. මේ හැම එකක්ම යම් කිසි විචකට අනුව තමයි ලියවිලා තියෙන්නේ. විචකකින් තොරව කවියක් ලියවිලා නැහැ. ඒ නිසා ඡන්දස් පිළිබඳ දැනුමින් තොරව අධ්‍යකරණයේ යෙදීමට අපේ පෙරදිග සම්ප්‍රදාය අනුව නම් ඉඩක් නැහැ. හැබැයි මෑතකදී මේ නිසඳස් කියලා ලියවීමට පටන් ගත්තා මේ 1940 ගණන් වලින් පස්සේ ඒ කිරිසාර සාම්ප්‍රදායික ඡන්දස් පිළිබඳව නොදැන අධ්‍යකරණයේ යෙදෙන බව පේනවා. ඒ මුල් කාලයේ නිසඳස් ලියු ඇතමුන් ඒකේ මේ සාම්ප්‍රදායික ඡන්දසක් විතරක් නැති වුණත් යම්කිසි රිද්මයක් මේ රිද්මය කියන එක මේ බටහිර රිද්ම් කියන වචනේ හදාගත්ත එකක් එහෙම සහිතව ලිවීමට පෙළඹුණා. ඊට පසු પરම්පරාව එහෙමත් නැතුව නිකම්ම වාක්‍ය හැට මෙහාට කරලා ගද්‍ය වාක්‍ය හැට මෙහාට කරලා පද්‍ය හැටේ ලියන්න පටන් ගත්තා. දැන් ওই විශේෂයෙන් පටන් ගත්ත මේ ජීවි සේනානායකයන් කියන පද්‍යණීම් කියන පොතේ මේවා මේ ගද්‍ය පාට කඩා දැක්වීමක් උසක් මේ පද්‍ය හැටේ නෙවෙයි තුමාඳුන්නානේ. ඊට පස්සේ ලියුණ අය මේවා පද්‍ය හැටියටම හඳුන්වමින් අර විදියට ලිව්වා. ඒක මම හිතන්නේ අවාසනාවක් වගේ කරන්නේ. ඔව් දැන් ඔබ මේ පැහැදිලි කරන විදිහට නිසදස් කියන ඒ වහ යෙදුම අවිය අර්ථ ශූන්‍ය යෙදුමක් හැටියටයි මේ මට නම් පේන්නේ ඔබ මේ පැහැදිලි කරපු කරුණු අනුව. මොකද මේ අධ්‍යයක් නම් සඳසක් තියෙන්න ඕනනේ. අන්දසකින් පොරෝ අධ්‍යයන් කියෙන්නේ බෑනේ. ඉතින් ඒ නිසා හැබැයි දැන් ඒක දැන් විගතම භාවිත වෙලා මේ ඒක සම්මත වෙලා නැහැ. දැන් කොටින්ම ඒ මොස්පිරේට කියන කවි හැඳින්වීම සඳහා සංඥා නාමයක් හැටියට දැන් පාවිච්චි කරන්නේ කවියක් ලියනවා කියන්නේ ඒ මොස්පිරේ නිසනසම් කියනවා කියලා තමයි කියන්නේ. මම හිතන්නේ ශ්‍රීලංකාව අපිට ප්‍රයෝජනවත් වෙයි අපේ විශේෂයෙන්න්නේ පෙරවදන අසන්නන් පමණන්න මේ පොදුවේ සියලුම අංකුර කවිතුණා දැන් සම්මත සඳස් වලින් තොරව කවියුත් නැයිද අලුත් සඳස් අනුව තමන්ගේ නිර්මාණ කරන්නේ. ඔය දැන් මේක විතර වැදගත් කියමනක් තියෙනවා අපේ පැරණිම මේ ඡන්ද ග්‍රන්ථේ වන මේ එළුසඳස් ලකුණෙම කියනවා කෙලස් වහස් විරි සඳස් ලකුණේ හෙළුවේ බඳුකොත් කියරන් නවරිත් නම කොහේ සිංහලයේ කියනවා කෝටි සහස්ත්‍ර සංඛ්‍යාත කෙලස් වහස් විරි ඒ කියන්නේ මේ අප කියන හැම වදනක්ම වගේ අංශ විරුද්ධකට අයත් වෙනවා ඒ නිසා අලුත් විරිත් තනා ගැනීම ඉතාම ලේසියෙන් කළ හැකි දෙයක්. ඒකට මේ විරිත් පිළිබඳ යම්කිසි දැනුමක් තියෙන කෙනෙකුට ඉතාම ලේසියෙන් කරන්න පුළුවන්. දැන් කුමාරතුංග මුනිදාසයන් විරිත් වැඩි කියන පොතේ විරිත් පිට කියන කොටසේ දක්වනවා මේ කොහොමද නව විරිතක් තනාගන්නේ. යම්කිසි රසයක් මූලික කරගෙන ඒ රසයේ උද්දීපනය වන විදිහට මාත්‍රා සංයෝජනෙන් විරිතක් තනාගන්නේ කොහොමද කියලා. ඒ තමයි මේ නව විරිත් තනලා පෙන්නනවා. ඉතින් ඒ ඒ විදිහට නව විරිත් හදාගන්න පුළුවන්. දැන් අද වෙලා තියෙන මේ විරිත පිළිබඳව හැඟීමක් නැතිකම දැන් මේ නිසඳස් කියන පිරිස හිතනවා විරිතකට ලිවීම සාම්ප්‍රදායික දෙයක්. විරිතක් නැතුව ලියන එක මේ තමයි මේ ඒගොල්ලන්ගේ වචනකින් කියනවා නම් රැඩිකල් දෙයක් තමයි විරිතකට නැතුව ලියනවා කියන්නේ. මේක ඇත්තට මේ බටහිර සම්ප්‍රදායෙන් ආපු අදහසක් ඔය මේ නිසඳස් කියන එක නිසඳස් කියන්නේ මුලින්ම ඔක සඳහන් කරන්නේ නිදහස් පන්ති කියලා. ඒ ජීවිෂේනානායක මහත්මයා ලිව්වේ මුලින්ම ඒ අර බටහිර සාහිත්‍යයේ පීවර්ස් නැත්නම් බ්ලැන්ක් කියන එක මේ මූලික කරගෙන. හැබැයි එතනදී අපි මේ නව කවින් සැලකුවේ නැහැ මෙතන මේ භාෂාව සහ ඡන්ද සාධකකින් සම්බන්ධය. අන්න ඒක තමයි අපි මේ පොතෙන් පෙන්නන එක්තරා ප්‍රධාන කාරණය. දැන් බටහිර භාෂාව විශේෂයෙන් ඉංග්‍රීසිය ඇක්සන්ට් ඉන් සොරිටි සහිත භාෂාව. අන්නේ ඇක්සන්ට් එක අනුව ඒගොල්ලන්ගේ භාෂාවේ කතනේ යම්කි මේ රටාවක් උග්මයක් ඇති වෙනවා. ඒක තමයි මේ පද්ධතිය මේ මිරිත උපදවන්නේ අන්නේ කතනිය තියෙන ඒ ඇක්ෂන් එක නිසා උපදින රිද්ම. ඒක අපේ භාෂාවෙන් අපේ භාෂාව නිකම්ම ගලාගෙන යනවා. අපේ තියෙන ලඝු ගුරු කියන එක විතර ඇක්ෂන් එකක් නැහැ. ඒ ලඝු ගුරු පදනම් කරගෙන තමයි අපේ මිරිත ඇති වෙලා තියෙන්නේ. සංදේශ ඇති වෙලා තියෙන්නේ. ඒ නිසා අපේ ඡන්දසයි අර බටහිර කියන මේ ඒ රිද්ම දෙක දෙකක්. ඒක වටහා ගන්න නැතුව ඒ බටහිර රිද්මයන් අපේ කල් සම්පදාය හැඩගස්වන්නට යෑමෙන් ඒක නිදහස්පත් නිසා තමයි මම දැන් මේක මේ මේ විදිහට අවුලක් ඇති වුනේ. හැබැයි ජීවිෂේ නායක මහත්මයා දැනගෙන ඉන්නේ මේක සිංහලට ඒ තරම් ගැඹුරින් ලක්නොන් බව නිසා තමයි තමයි ගද්දේ පාට කඩා දැක්වීමක් කියන මේක දැක්වේ. ඊට පස්සේ සිරිගුණ සිංහ මහත්මයා තමයි නිසඳස් කියන වචනේ මම හැටියට මේ පෙරාජි සාහිත්‍යයෙන් තමයි මේ බිහි වුනේ. ඒ නිසඳස් වල යම්කිසි ලතාවක් විද්‍යාවක් තිබුණා ඒ මුල් කාලේ නිසඳස් වල. ඊට පස්සේ දැන් ගුණදාස සමසේකර වගේ අය දැක්කා මේක සිංහලට නුගැලපෙන බව. ඒ නිසා අමරසේකර මහත්මයා දැන් අපේ සැඟවුණු එක්තරා වේ සැහැලි මිසක් තිබුණා පස්මත් සැහැලි විදිහට. ඒක අරගෙන මේ ඒ අනුව නව කවීන්ට යම්කිසි මාර්ගයක් පෙන්වලා දුන්නා මේ පද්‍යකරණය යෙදෙන්නේ. ඉතින් බොහෝ දෙනෙකෝ මේ මාර්ගය තියා ඉතින් එතෙන් ගැහැරව ගියා කිසිය මේ විදිහට මේක සංකීර්ණ බවට පත් වුණා. අද වෙනකොට මේ ගැන මම හිතන්නේ කිසිම මේ ඡන්දස කියන කිසිම දැනුමක් නැතුව පදිතරණයේ දෙන පිරිසක් දීලා ඉන්නවා මේ ගොල්ලන් නිකන් අර අර වල්මත් වී හතරක් නෙවෙයි වර්ගයේ පිරිසක් තමයි අද පදිතරණයේ දෙන බොහෝ දෙනෙක්. දැන් ඔබ කියන්නේ මම හිතන්නේ අපේ මේ පෙරවදන අසන්නට පමණක් නෙමෙයි පොදු විද්‍යාන්තීන්ට ප්‍රයෝජනවත්ේ මේ විරිතහා අරුත කියන පොත කොයි ආකාරයකද පෙළගස්සලා මේ විශේෂාන ඔබ සාකච්ඡා කරන්නේ. ඔබ කෙනෙකුට හිතෙන්න ඕනේ අපිට මේක පහසුවෙන් වටහා ගන්න පුළුවන් පොතක්. එහෙම පොතක්ද නැද්ද කියන කාරණේ ඒ කියනවා. ඒක පැහැදිලි කිව්වොත් කොහොමද ඔබ පෙළගස්සලා ඔකේ පිළිවෙල සකස් කළා කියන්නේ? ඔය දැන් මේ පොත ලියීමේදී මහාචාර්ය විමල් දිසානායක සූරීන් හා මා අප දෙදෙනාම සාකච්ඡා කරලා මේ පොත ලියීමේ කටයුතු තේදුනේ. එතනදී උත්සාහ කරේ ඡන්දෝග්‍රන්ථයක් නෙමෙයි. මේක ඇත්ත වශයෙන්ම මේ විරිත් පිළිබඳව විරිත කියන කාරණේ පිළිබඳව එක්තරා දුරකට මේ විමසන විමර්ශනාත්මක විචාරාත්මක ලියුණු ග්‍රන්ථයක්. මේක අපේ පූර්ව කාය දක්වන කරුණු 12ක්. මේ විෂය සහ භාෂාව අතර සහ සංස්කෘතිය අතර සම්බන්ධය. ඊළඟට විවිධ විරිත්. ඊළඟට අපේ සිංහල විරිත් සිංහල විරිත් වල ආරම්භය ප්‍රභවය. ඊළඟට විරිත සහ කවිය අතර ඇති වෙන සම්බන්ධය. මේ වගේ කරුණු 12ක් දක්වලා ඒ ඔස්සේ තමයි මේ කෘතිය ළඟට මේ පරිච්ඡේද වලට බෙදලා කරුණු විමර්ශනයට ලක් කරන්නේ. මේ සියල්ලෙන්ම අවසාන වශයෙන් ඔබ බලාපොරොත්තු වෙන්නේ මේ විරිත කියන එක කාව්‍යයක වානර ලක්ෂණයක් නෙවෙයි. කාව්‍යයක පද්‍යයක් හා අවියෝජනීය ලෙස බැඳුණු ඒක අයින් ක්‍රියාංගයක්. ඒක වෙන් කරන්න බෑ කියන එක තමයි අපේ අවසාන මුඛ්‍ය අරමුණ වෙන්නේ මේ ශරීර ලක්ෂණය. ඒලාට මුල අරමුණ සාදා ගැනීම සඳහා අරමුණ ඉටු කර ගැනීම සඳහා මුලින්ම ඒ ඡන්දසකෙන්ගේ ප්‍රභවය හා ඒකේ ප්‍රමුඛ විකාශනය පිළිබඳව පෙරදිග ඡන්දශාස්ත්‍රය අතුරුම් කරන විමර්ශනයක් තියෙන මුල් පරිච්ඡේදයේ ඊළඟ සංස්කෘත පාලි ප්‍රාකෘත ඡන්දස් පිළිබඳව කෙටි විමර්ශනයක් තියෙනවා ඊළඟ සිංහල ඡන්දසන්ත සිංහලයේ විවිධ කෙලියම් පිළිබඳව තමයි බොහෝ දුරට අප ඊළඟ පරිච්ඡේදයෙන් තමයි දීර්ඝ වශයෙන් සාකච්ඡාවක් ලක් කරන විමර්ශනයක් ලක් කරන්නේ ඊළඟට තියෙන විරිතහ රිද්ම කියන එක පිළිබඳව ඊළඟට ගියතහ මේ නිදහස් පද්ධතිය නිදහස් පද්ධතිය කියන එක පිළිබඳව අද තියෙන බොහෝ දුර්මත මේ ඉවත් කිරීම සඳහා ඒ කොට සතර මේ විමර්ශනායකතුන් තමයි එතුමාට බටහිර සාහිත්‍ය පිළිබඳව තියෙන විශාරද ඥානය එතුමාගේ කියන මේ කුසල දැනුම නිසා තමයි මේ කියන්නේ තමයි බටහිර සාහිත්‍ය අසුනම පෙන්වලා දෙනවා නිදහස් පද්ධතිය කියන්නේ මොකද්ද? සිංහල නිදහස් පද්ධතිය කියන එක කොහොමද ඇති වුණේ? කොහොමද ඒක අදී එදෙන්නේ? ඒ ගැන විමර්ශනයක් කරනවා. එවන්ට අලුත් කර්මයක් හැටියට මේක තියෙන්නේ විරිතහා යතිය පිළිබඳව. ඒක මේ කලින් සඳහන් කරපු ජෝජියෝ අගම්බෙන් කියන ඉතාලි ජාතික විචාරකයා මත කරපු කරුණක්. ඒකෙන් කියන්නේ මේ යතිය කියන එක කොහොමද මේ කවියකට වැදගත් වෙන්නේ කියන එක බොහෝ දෙනෙකු මේ ඒ තරම් මේ සැලකිල්ලට නොගත් කරුණක්. දැන් විරිතෙදී යකි කියන එක ඇත්තටම අපි මේ සාම්ප්‍රදායික මේ කාව්‍යකරණ විදිහට දක්වනවා. දැන් යකි විමුක්ත යකි බෂ්ඨගෝෂ හැටියට දක්වනවා. ඉතින් ඒ විදිහට ඒ යකි අතික්‍රමණය කිරීම කියන එක දක්වනවා මේ යෝගිය ආරම්භෙන් එතුමාගේ මේ කෘතිවල. අන්න ඒ ආශ්‍රයෙන් තමයි ඒ ඒ අන්තිම පරිච්ඡේදය ලියවිලා තියෙන්නේ. අවසාන වශයෙන් සමාලෝචනයක් තමයි මේ සියලු කරුණු පිළිබඳව සමාලෝචනය කරමින් දක්වනවා. මේ විදිහට තමයි මේ කෘතිය ඉදිරියට ගලාගෙන යන්නේ. අවසාන වශයෙන් මම කැමති ඔබගෙන් පැහැදිලි කිරීමක් ලබා ගන්න. දැන් ආධුනික අනුකූල කවියෙක් එහෙම තමයි නිර්මාණකරණයේ යෙදෙනකොට ඔහුට මේ ඡන්දස කියන්නේ මොකක්ද? මේක කියන්නේ මොකක්ද? මේ ඡන්දස විවිධය අතර තියෙන සම්බන්ධය මොකක්ද? ඡන්දස තුල මෙහි කීපයක් තියෙනවද? ගණනාවක් තියෙනවද? නැත්නම් මේක කොහේද තියෙන්නේ මෙන්න මේ කාරණා සම්බන්ධයෙන් මෙලොව පැහැදිලි කිරීමක් කරුත් මම හිතන්නේ සීනා ඒක ඔබ වෙන්නේ මුළු නිසා කරන්න බෑ කළොත් මම හිතන්නේ ඔබක් මේ අනුකූල අභියන්ත මේ පිළිබඳ හරි වැටහීමකින් තොරව ග්‍රාමීණයට මේ ප්‍රයෝජනවත් වෙයි. ඔව් කෙටියෙන් කියනවා නම් මේ විරුද්ධ සහ සදසේවත් ඡන්දස කියන දෙකක් බොහෝ අය හිතන මේක එකක් කියලා. ඒක තමයි. ඔව්. ඡන්දසිකයෙන් කියන ප්‍රධානකයි යම්කිසි මාත්‍රා එකක මාත්‍රා සංයෝජනය. උදාහරණයක් ඇරෙයි මාත්‍රා 10 කියලා ගත්තොත් ඒ මාත්‍රා 10 ඡන්දස. නැත්නම් මාත්‍රා 12 ඡන්දස. මේ විදිහට ඡන්දසක් නම් කරන්න පුළුවන්. මේවට රත්නාකරි වගේ පොත්වල නම් දීලා තියෙන අතිශක්වරි ජගතියෙම මේ ඡන්දස නම් කරලා තියෙනවා. දැන් ඒ ඡන්දසක් ඇතුලේ විරිත් ගණනාවක් තියෙන පුළුවන්. විරිත් පොකුරක් තියෙන පුළුවන්. ඒකේ වෙන්නේ මේ මේ මාත්‍රා සංයෝජනය කරන ආකාරය. දැන් මාත්‍රා 10 ඡන්දස ඇතුලේ 10ම ගුරු මාත්‍රා තිබුණොත් එහෙම ගුරු කියලා කියන්නේ දීර්ඝ මාත්‍රා ඒක වෙනම විතර. 10ම ලඝු ලඝු කියන්නේ කිසි මාත්‍රා තිබුණොත් ඒක වෙනම විතර. එහෙනම් ලඝු පහකුයි ගුරු පහකුයි තිබුණොත් තව විතර. මේ විදිහට මෙන්න මේ මාත්‍රා සංයෝජනයේ නිසා නොයෙක් විදිහට කියනවා දැන් උදාහරණයක් ඇරෙට ඉන්ද්‍ර වජ්‍රා කියන විදිහට උපේන්ද්‍ර වජ්‍රා කියන විදිහට වංශස්ථා කියන විදිහට මේවා එකම ඡන්දසක අතිශක්කුරි ඡන්දසේ මේ විදිහට මේ විවිධ කියන එකෙන් විවිධ රස නිෂ්පාදනය කරන්න පුළුවන් මේ මාත්‍රා සංයෝජන අනුව මේකයි වැදගත් වෙන්නේ. මේ පිළිබඳ දැනුම අඳුනලා ලබාගත යුත්තේ ඔහුගේ කාර්ය කරණයට මේකෙන් ලැබෙන ඒ පිටුපලය නිසා. ඒ කියන්නේ ඡන්දස කියන්නේ එකක්, විවිධ කියන්නේ තව එකක්. එක ඡන්දසක් තුල විවිධ වෙලික් තියෙන්න පුළුවන්. ගණනාවක් තියෙන්න පුළුවන්. ඒක තමයි මේ දැනගත යුතු කරුණ. ඊළඟට මේ නව විරිතක් නිපදවනවා නම් යම් කිසි කෙනෙකු ඔහුට මේ මාත්‍රා පිළිබඳ දැනුම වැදගත් වෙනවා. දැන් මාත්‍රා තුනක් ගණන් කිරීම තමයි ඡන්දශාස්ත්‍රයේදී ඒ කන්නේ පැහැදිලි කිරීම සඳහා ඔව් මේක මේ ඝනේ කියන එක දැන් ඝන 8ක් හැටියට දක්වනවා මේ ඡන්දශාස්ත්‍රයේදී ඒක සංස්කෘත අලංකාරිකයන් පිටින් දක්වන්නේ මස්ති ගුරුෂ්ඨ ලඝුෂ්ඨ නකාරෝ භාජි ගුරු ප්‍රණරාජ ලඝුරුඩ යෝගුරු මධ්‍ය ගතවරල මධ්‍ය සොන්ද ගුරු කතිතෝන්ත ලඝුෂ්ඨ කියලා මේ ඝන 8 දක්වන මනෝවය ජරසත කියලා ඒක පිටින් හඳුන්වන මේ වෙලාවේ මම දර්ශන කරාවේ අලංකාර කාණ්ඩයේ ඒක පැහැදිලි කරලා තියෙනවා මම මේ වෙලාවේ විස්තර කිරීමට වෙලාවක් නැති වුණත් අන්න ඒ පිළිබඳ දැනුම තමයි පදනම් වෙන්නේ. ඊළඟට අපේ මේ කුමාරතුංග මුද්දාසෙන් මත් කැටි කියලා මේ හඳුන්වන මාත්‍රා දෙක දෙක. අතන මාත්‍රා තුනක් තියෙන එක මාත්‍රා දෙකයි. මේ පිළිබඳ දැනුම තියෙනකොට තියෙන කෙනෙකුට ඒවා සංයෝජනෙන් නව විරසක් ඇති කරන්න පුළුවන්. ඒක ඉතාම පහසු වැඩක් කියලා තමයි දකින්නේ. දැන් මෙහිදී කෙනෙකුට මම හිතන්නේ ලඝු කියන්නේ මොකද්ද? මුරු කියන්නේ මොකද්ද? ඒක ඇති නේ. මුන් තියෙන තේරුම නෙමෙයි. දැන් වදන් යෙදීමේදී ලඝු ගුරු වේදේ අන්න ඒක මොකද කියන එක තව ටිකක් පැහැදිලි කරොත් මම හිතන්නේ ප්‍රයෝජන වෙන්නේ අංකුර අවියන්ට. කොමිටෙන් ලඝු කියලා කියන්නේ කිටි කියන තේරුමයි. එක මාත්‍රාවක් ලඝු මාත්‍රාවක් කියලා ඉස්සරගෙන ඊළඟ දීර්ඝ මාත්‍රාවක් තමයි ගුරු කියලා කියන්නේ. බොහෝ විට මාත්‍රා දෙකක්. මාත්‍රා දෙකකට වැඩි ඇදෙන කෘත කියන නම පාවිච්චි කරනවා. ඒක විත්වලදී තරම්ම ප්‍රයෝජනවත් වෙන්නේ නැහැ. දැන් මේ ලඝු ගුරු සංයෝජනය තමයි මේ විරිතක තියෙන ලක්ෂණය. උදාහරණයක් ඇටියට ගත්තොත් මේ මාළිනී කියන විරිත මේ හිතාන් ප්‍රසිද්ධ යුක්තක් ඒකේ දෙන්නේ නන මයය යුතේ යම් මාලිනී භෝගී ලෝකයි නන මයය කියන ඝන මේ ඝන නම් කරලා තියෙන අකුරු වලින් හඳුනා ගැනීම පහසුයි සඳහන් නගණේ කියන්නේ පිටි අකුරු තුනක් තියෙන ගණේ නගණේ කියන්නේ දිග අකුරු තුනක් තියෙන ගණේ ඉන්නේ මේ මේ ඝන සංයෝජනයෙන් තමයි විනිත් ඇති වෙන්නේ ඒතකොට මේ ලඝු කියන කෙටි ගුරු කියන දීර්ඝ මාත්‍රා පිළිබඳ දැනුම තියෙනවා නම් කෙනෙකුට මේ විතක් හඳුනා ගැනීම නව විතක් තැනීම ඉතා පහසු කටයුත්තක් දැන් ඔබ සඳහන් කළා රිද්ම්. ඉංග්‍රීසියේ යෙදෙන රිද්ම් කියන එක අනුව තමයි මේ නිපදවගෙන තියෙන්නේ අපේ රිද්ම කියන වචනේ. දැන් ඒක දැන් අපේ වචන වෙලා සිංහවත් වෙනවා මොකද මේ කියන්නේ කියලා. දැන් මේ ඉංග්‍රීසියේ රිද්ම් නමින් හඳුන්වන අනුය අපේ පැරණි කවි වල තිබුණේ නැද්ද? ඒක අපේ පැරණි කවිවල ඒක බොහෝ දුරට දකින්න බැරි වුණේ ඊට වඩා ශක්තිමත් පදනමක් තියෙනවා අපේ ඡන්දසට. ඒක තමයි මේ ලඝු ගුරු කියන වාක්‍ය අපේ කටවහරේ තියෙන මේ ලඝු ගුරු දෙකනේ දීර්ඝසා කෙටි. ඉංග්‍රීසි භාෂාවේ කරන ඒගොල්ලන් කියන්නේ ඇක්ෂන්. යම් කිසිම වචනයක් බර කරලා කියනකොට එතන ඇක්ෂන් ටික තියෙනවා. ඒ ස්වරතේ. ඒක නිසා තමයි ඔය ඉංග්‍රීසි ඉංග්‍රීසි දැන් අපි දන්නවා ඉංග්‍රීසි තියෙනවා යම් 20 මීටර වගේ ඉංග්‍රීසි ඇති වෙන්නේ. මෙන්න මේ ස්වරකේ මුල් කරගෙන. අපේ සම්ප්‍රදායික දකින්න නැති අපේ භාෂාව වෙනස්. අපේ පෙරදිග භාෂාවල් තියෙන ලබුරු කියන්නේ. ඒ සමාජයෙන් තමයි අපේ කවිවල ඔය කියන උදම් කියන එක දකින්න නැහැ. ඒක මේ මෑතකදී තමයි හඳුන්වලා දුන්නේ. මේ ඔය කියන නිසදස් කවින් වෙනිය ඒ තමයි ඒක හඳුන්වලා දුන්නේ. ඔව් ඒක භාෂාව මූලික වෙච්ච ඒ වචනේ පාවිච්චි කරනවා. ඒක විදිහෙන් කියන්නේ. ඔව් ආරකට ගෑවෙන්න ආරකට ගැස්සෙනත් එකක්. ඔව්. අපිට තව මේක සාකච්ඡා කරලා ගන්න පැහැදිලි කරගන්න කාරණා තියෙන විශයන් නමුත් කාලයකට ඉඩ දෙන්නේ අද අපි පෙරවදන වැඩසටහනින් හඳුන්වා දුන්නේ ඔබට විරිත හා අරුත කියන පොතයි ඒ පොත සම්පාදනය කළේ විමල් දිසානායක සූරීන් සහ සීනා ධනිවත් සූරීන් දෙදෙනා එකතු වෙලා මම හිතන්නේ අපි කළ සාකච්ඡාවෙන් යම් කිසි ආලෝකයක් ඔබගේ මනසට වැටෙන්නේ නැති කියලා අපි හිතනවා. අපි ඉතාමත්ම ස්තුතිවන්ත වෙනවා සීනාත් ධනේවත්යන්ට පෙරවදනට ඇවිල්ලා අපි මේ විනිතහා විනිත සම්බන්ධ කළ සාකච්ඡාවට සහභාගී වීම ගැන මේ වගේ අපේ විද්‍යාර්ථීන්ට ඥානාලෝක දෙන තව සාසනික ඔබ අතින් ජීවවා කියලා ඉතිසිතින් ප්‍රාර්ථනා කරනවා. පෙරවදන ඉදිරිපත් කළ මම කරුණාරත්න වරසිංහ. පටියන්සේ ඉංග්‍රීසි උපමාලිකා. පෙරවදන මානසික ලාභාංගයේ නිෂ්පාදනය. පෙරවරු 11යි.